වෙදකම් කිරීම වෙදකම යහපත් ක්‍රියාවකි. එහෙත් සැමටම වෙදකම් කිරීම භික්ෂූන්ට නුසුදුසුය. භික්ෂූන් සාමාන්‍ය ජනයාට වෙදකම් කිරීම කුල දූෂණයට අයත්ය. කුල දූෂණය යනු මිනිසුන්ගේ ශ්‍රද්ධාව නැතිකොට ඔවුන් කිලිටි කිරීමය, නරක් කිරීමය. ගිහියන් විසින් භික්ෂූන්ට ගරු බුහුමන් කළ යුත්තේ පූජා සත්කාර කළ යුත්තේ පැවිද්දන්ගේ සීල සමාධි ආදී ගුණ සලකාගෙනය. එසේ පැවිද්දන්ට ගරුබුහුමන් කිරීම පූජා සත්කාර කිරීම මහත් වූ කුසලයකි. භික්ෂුවගේ සීල ආදී ගුණ සිහිකොට සිත පහදා ගැනීම මාත්‍රයේද ප්‍රිය චක්ෂුෂින් භික්ෂුවක් දෙස බැලීමද සසර බොහෝ සම්පත් ලැබීමට හේතුවන පිනක් බව දක්වා ඇත්තේය. සීලාදි ගුණ යුත්තස්ස හි කටච්චු හික්කාපි පංචතරණ මත්තාය භූමියා පන්න සලාපි කත්වා දින්නා අනේකානි කප්ප සහස්සානි දුගති විනිපාතෝ රක්කති පරියෝසානේ ච ආමතයා ධාතුයා පරිනිබ්බානස්ස ච පච්චයෝ හෝති මජ්ක්‍ධිම නිකාය අට කතාවේ 143 පිටුව. යනුවෙන් සීලාදී ගුණයෙන් යුක්ත භික්ෂුවකට බත් හැන්දක් හෝ පස්ත්‍රියන් බිමක් ක අතුපැලක් සාදා හෝ දුන්නේ නම් එය කල්ප දහස් ගණනකින් දුගතියට වැටෙන්නට නොදී ආරක්ෂා කොට කෙලවර නිර්වාණ ප්‍රතිලාභයටත් හේතුවන පිනක් බව වන බව දක්වා ඇත්තේය. භික්ෂූන් ගිහියන්ට වෙදකම් කරතොත් ඔවුන් භික්ෂූන්ට සලකන්නට වන්නේ සීල ආදී ගුණ සලකාගෙන නොව වෙදකම සලකාගෙනය. එයින් ගිහියන්ට ලැබිය හැකිව තිබූ කුසලය නැතිවන්නේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට වෙදකම් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත්තේය. වෙදකම් කිරීමෙන් භික්ෂුවකට යමක් ලැබෙනවා නම් එය කුල දූෂණයෙන් ලැබෙන දෙයකි. එය ඒ භික්ෂුවට පමණක් නොව සියලුම භික්ෂූන්ට අකපය. අසන්ත සම්භාවනාය වා කුලදෝසක කම්මේන වා කුහනාදීහි වා උපන්න පච්චයා නේව තස්ස න අඤ්ඤස්ස වට්ටಂತಿ සමන්ත පාසාదికා 502 පිටුවෙන් නැති ಗುಣ පැවසීමය කුල දූෂණය කර්මයය කුහන ආදියය යන මේවායින් උපන් ප්‍රත්‍ය ඔහුටත් අන්‍යයන්ටත් අකැපය යනු එහි තේරුමය. වෙදකම් කිරීමේ යයි කියනුයේ වෙදෙකු වශයෙන් ප්‍රසිද්ධියේ විශාල ලෙස වෙදකම් කිරීමම නොවේ. හිස රදය ඇතය කියා ආවෙකුට හිස ගල්වා ගැනීමට තමාට ලැබී ඇති තෙල් ටිකක් දීම වුවද සෙම් ප්‍රතිශාව සෑදී ඇති කෙනෙකුට කොත්තමලි ටිකක් තම්බා බොන්නේයයි කීම වුවද වෙදකම් කිරීමය. එපමණකින්ද භික්ෂුවට දුකුලා ඇවැත් වෙයි. භික්ෂූන් විසින් වෙදකම් කළ යුත්තෝද ඇත. ආගතාගස්ස පරජනස්ස බේසජ්ජ න කාතබ්බං කරන්තෝ දුක්ඛටං ආපජ්ජති පංචන්නං පන සහධම්මිකානං කාතබ්බං වික්කුස්ස වික්කුණියා සාමනේරස්ස සාමනේරියා සික්ඛමානායාති සමසීල සමසද්දා පඤ්ඤාණං හි ඒතේසං තීසු සික්ඛාසු යුත්තානං වේසජ්ජං අකාතුං න ලබ්බති සමන්ත පාසාදිකා 335 පිටුව ආ ආ අන්‍ය ජනයාට වෙදකම් නොකළ යුතුය. කරන්නේ දුකුලා ඇවතට පැමිණෙයි. බික්ඛු බික්ඛුනි සාමණේර සාමණේරි ශික්ෂාමානා යන පස් සහ දෙමියන්ට බෙහෙත් කළ යුතුය. සමාන සීල ශ්‍රද්ධා ප්‍රඥා ඇති ත්‍රිශික්ෂාවෙහි යෙදුනා වූ ඔවුන්ට බෙහෙත් නොකර සිටීමට නොලැබෙයි. කල යුතුයමය. ඔවුන්ට බෙහෙත් කිරීමේදී ඔවුන් වෙත ද්‍රව්‍ය ඇත්තේ නම් ඒවා ගෙන බෙහෙත් පිළියෙල කොට දිය යුතුය. නැත්තේ නම් තමා අයත් දෙය ගෙන බෙහෙත් කළ යුතුය. ඉදින් තමා වෙතද නැත්තේ නම් පැවෑරූ අයගෙන් හෝ නෑයන්ගෙන් හෝ සොයා බෙහෙත් කළ යුතුය. එසේද නොලදහොත් නොපැවරූ අයගෙන් වුවද ඉල්ලා බෙහෙත් කළ යුතුය. අපරෙසම්පි පංචන්නං කාතුං වට්ටති මාතා පිතු තදුපට්ඨකාණං අත්තනෝ වෙය්‍යවාච්ච කරස්ස පණ්ඩු පලා සස්සාති සමන්ත පාසාదికා 335 පිටුව අඤ්‍ය වූ ද පස් දෙනෙකුන්ට බෙහෙත් කිරීම වටනේය මවටය පියාටය ඔවුනට උපස්ථාන කරන්න උන්ටය තමාගේ වැඩ කරන්නාටය පණ්ඩු පලාසයාටය යන මොවුන්ටය පණ්ඩු පලාස යනු පැවිදිවීමේ බලාපොරොත්තුවෙන් පාසිවුරු පිළියෙල කෙරෙන තුරු විහාරයේ වෙසෙන තැනැත්තාය. ඉදින් මාපියෝ පොහොසත් වූ වෙත්නම් භික්ෂුවගෙන් කිසිවක් බලාපොරොත්තු නොවෙතත් නම් ඔවුනට බෙහෙත් නොකිරීමෙන් වරද නැත. මාපියෝ රජව සිටින්නාහුද ඉදින් පුත්‍ර භික්ෂුවගෙන් බෙහෙත් බලාපොරොත්තු වෙත්නම් ඔවුනට බෙහෙත් කළ යුතුය. බෙහෙත් යොදා ගන්නට නො දනිත්නම් පිළියෙල කර දිය යුතුය. පිළියෙල කර දීමට බෙහෙත් ද්‍රව්‍ය මාපියන්ට නැත්තේ නම් සහදැමියන්ට කී පරිද්දෙන් බෙහෙත් සොයා ඔවුනට උපස්ථාන කළ යුතුය. ඉදින් මව විහාරයේම තබාගෙන ප්‍රතිකාර කරන්නේ නම් ඇගේ ශරීරයේ ස්පර්ශ නොකරමින් උපස්ථාන කළ යුතුය. පියාට වනාහි සාමණේරයෙකුට උපස්ථාන කරන්නාක් මෙන් සියතින්ම නෑවීම, ඇඟ පිරිමැදීම ආදිය කරමින් උපස්ථාන කළ යුතුය. තමාගේ මාපියන්ට උපස්ථාන කරන අයෙකු ගිලන් වූයේ නම් ඔහුට මාපියන්ට සේම උපස්ථාන කළ යුතුය. වැටුප්ගෙන භික්ෂුවකගේ වැඩ කරන සේවකියෙකු ගිලන් වුවහොත් ඔවුන්ගේ නෑයන් හමුවන තුරු ඔහුට බෙහෙත් කළ යුතුය. වැටුප් නොගෙන භික්ෂූන් ඇසුරෙහිම වෙසෙමින් භික්ෂූන්ට උපස්ථාන කරන්නෙකු ගිලන් වුවහොත් ඔහුට රෝගය සුවවනතුරු බෙහෙත් කළ යුතුය. උපස්ථාන කළ යුතුය. පණ්ඩු පලාසයාට වනාහි සාමණේර නමකට මෙන් උපස්ථාන කළ යුතුය. බෙහෙත් කළ යුතුය. අපරසම්පි දස්සනං කාතුං වට්ටති ජෙට්ට බාතු කනිට්ට බාතු ජෙට්ට බගිනියා කනිට්ට බගිනියා චුල්ල මාතුයා මහා මාතුයා චූල පිතුනෝ මහා පිතුනෝ පිතුච්ඡාය මාතුලස්සාති සමන්ත පාසාదికා 336 පිටුව අඤ්‍ය වූද දස දෙනෙකුන්ට බෙහෙත් කිරීම වටිනේය දෙටු සොහයුරාටය කනිටු සොහයුරාටය දෙටු සොහයුරියටිය කනිටු සොහයුරියටිය සුළු මවටය මහ මවටය සුළු පියාටය මහ පියාටය පියාගේ සොහයුරියටය මවගේ සොහයුරියටිය යන මවුන්ටය ඒ හැමදෙනටම බෙහෙත් කිරීමේදී ඔවුන්ගේම බෙහෙත් ද්‍රව්‍ය ගෙන යොදා දිය යුතුය. ඉදින් ඔවුන්ගේ බෙහෙත් ද්‍රව්‍ය ප්‍රමාණ නොවී නම් නුබෝහාන්සේට නැවත සපයා දෙන්නෙමු යයි භික්ෂුවගෙන් බෙහෙත් ඉල්ලත් නම් తాවකාලික වශයෙන් ඔවුන්ට බෙහෙත් දිය යුතුය. ඔවුන් නොඉල්ලත් නම් අපගේ බෙහෙත් ඇත ඒවා తాවකාලික වශයෙන් ගණිත්වා යයි කියා ඔවුනට දිය හැකි වූ විටකදී දෙනු ඇතැයි සලකා දිය යුතුය. ඉදින් නොදෙන්නාහු නම් චෝදනා නොකළ යුතුය. හත්වන පරම්පරාව දක්වා ඔවුන්ගේ ධර්මනුබුරන්ගේ ප්‍රත්‍ය ගෙන්වා ගැනීමෙන්ද බෙහෙත් පිළියෙල කර දීමෙන්ද ඇවත් නොවේ. සහෝදරයාගේ භාර්යාව හෝ නැගණියගේ සැමියා හෝ ගිලන් වී නම් ඔව්හුද නෑයෝ වෙත්නම් ඔවුනටද බෙහෙත් කළ හැකිය. ඉදින් නෑයෝ නොවෙත්නම් බෙහෙත් පිළියෙල කොට සහෝදරයාට හා සහෝදරියට දිය යුතුය. භික්ෂුවගේ අතින් ඔවුනට නොදිය යුතුය. නොබලාගේ මාපියන්ට දෙන්නේ කියා ඔවුන්ගේ දරුවන්ට හෝ බෙහෙත් පිළියෙල කර දිය යුතුය. තමාගේ නෑයන්ගේ ප්‍රයෝජනය සඳහා සාමණේරයන් ලවා බෙහෙත් පිළියෙල කරවනවා නම් වනයෙන් හෝ බෙහෙත් ගෙන්වනවා නම් ඥාති සාමණේරයන් ලවා කරවිය යුතුය. තමා පිනිස හෝ පිළියෙල කරවා ගන්වා ඒ ඥාතීන්ට තමාගේ දෙයක් ලෙස දිය යුතුය. සාමණේරයන් විසින්ද ගුරුවරයාගේ වැඩක් ලෙස සලකා එය කළ යුතුය. උපාධ්‍යායාගේ මව හෝ පියා ගිලන්ව විහාරයේ පැමිණියේ නම් ඒ අවස්ථාවෙහි උපාධ්‍ය ආචාර්යවරයා විහාරයේ නැත්තේ නම් සද්දි විහාරිකයන් විසින් උපාධ්‍යයාට අයත් බෙහෙත්ගෙන ඔවුනට දිය යුතුය. උපාධ්‍යායගේ බෙහෙත් නැත්තේ නම් Tamanගේ බෙහෙත් උපාධ්‍යාහට පරිත්‍යාග කොට උපාධ්‍යාගේ දෙයක් ලෙස ඔවුනට දිය යුතුය. Taman වෙතද බෙහෙත් නැත්තේ නම් ইহත කී පරිදි බෙහෙත් සොයා උපාධ්‍යාට පරිත්‍යාග කොට උපාධ්‍යාගේ දෙයක් දෙන ලෙස ඔවුන්ට දිය යුතුයයි. ඉදින් සද්දි විහාරිකයා විහාරේ නැති විටක ඔහුගේ මව හෝ පියා ගිලන්ව විහාරයට පැමිණියේ නම් උපාධ්‍යයා විසින්ද එසේ පිළිපැදිය යුතුය. අඤ්ඤේපි යෝ ආගන්තුකෝ වා චෝරෝ වා යුද්ධ පරාජිතෝ ඉස්සරෝ වා ඥාත්තකේහි පරිච්ඡතෝ කපනෝ වා ගමිය manussෝ වා ගිලානෝ හුත්වා විහාරං පවිස්සති අපච්ඡාසින් සන්තනේ බේසජ්ජං කාතබ්බං සමන්ත පාසාదికා 336 පිටුවේ අඤ්‍ය වූද ආගන්තුකයෙක් හෝ සොරෙක් හෝ යුද්ධ පරාජිත අධිපතියෙක් හෝ නෑයන් විසින් හල දිලිඳු මිනිසෙක් හෝ ගිලන්ව විහාරයට පැමිණියේ නම් ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවි හුදු කරුණාවෙන්ම බෙහෙත් කළ යුතුය. භික්ෂූන්ට මාපියන් මෙන් ආදරයෙන් උවටැන් කරන සදහැවත් පවුලක කෙනෙකු ගිලන් වී විශ්වාසයෙන් බෙහෙත් කර දෙන ලෙස කීවද බෙහෙත් නොකල යුතුය. ඉදින් ඔවුහු භික්ෂූන්ගෙන් බෙහෙත අසා ගැනීමට සුදුසු ක්‍රමය දැන අසවල් රෝගියට කිනම් බෙහෙතක් දෙද්දයි විචාලහොත් මේ මේ බෙහෙත් දෙතියයි කිය යුතුය. ස්වාමීනි අපගේ මෑණියෝ ගිලන්ව සිටිති. බෙහෙත් කිව මැනයයි කිව්වොත් බෙහෙත් නොකිය යුතුය. එහෙත් උපායෙන් බෙහෙත් කීම සුදුසුය. එය කරන්නේ මෙසේය. අසවල් භික්ෂුවට මේ රෝගය ඇති වූ කලෙහි දුන්නේ කිනම් බෙහෙත දැයි සමීපයේ සිටින භික්ෂුවගෙන් විචාල යුතුය. ඒ භික්ෂුව විසින් මේ මේ දෑ දුන්නේ යයි කිය යුතුය. ඉදින් ඒ භික්ෂුව නොදනී නම් ඒ රෝගයට දුන් බෙහෙත් මේවා යයි තමා කිය යුතුය. එය අසාගෙන ඒ තැනැත්තාට මවට බෙහෙත් කළ හැකිය. එසේ උපායෙන් බෙහෙත් කීමෙන් වරද නොවේ. උපායෙන් බෙහෙත් කීම සම්බන්ධයෙන් විනය අටුවාවෙහි දක්වා ඇති කතාවක් මෙසේය. වසඹ රජුගේ දේවියට රෝගයක් විය. එකල්හි එක් ස්ත්‍රියක් මහා පදුම තෙරුන් වහන්සේ වෙත අවුත් රාජදේවියට පිළියම් විචාල කලෙහි ඇයට කෙලින්ම බෙහෙත නොකියා බෙහෙත ගැන භික්ෂූන් හා සාකච්ඡා කළහ. එය අසා සිට දේවියට ඒ බෙහෙත කළහ. ඒ බෙහෙත් වලින් රෝගය සුව වූ පසු දේවිය තුන් සිවුරු හා කහවණු 300ක්ද සහිත බෙහෙත් පැසක් ගෙනවුත් තෙරුන් වහන්සේගේ පාමුල තබා ස්වාමීනි මල් පූජාවක් කළ මැනවයයි කීවාය. තෙරුන් වහන්සේ මෙය ආචාර්ය භාගයේයි කප්පිය ක්‍රමයෙන් ගන්වා මල් පූජාවක් කළහ. මෙතෙක් දක්වන ලද්දේ සමන්ත පාසාදිකාවේ දක්වා ඇති බෙහෙත් කිරීම සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ක්‍රමයේය.